ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. हाथ छूटे भी तो रिश्ते नहीं छोड़ा करते हाथ छूटे भी तो रिश्ते नहीं छोड़ा करते वक्त की शाख से लम्हे नहीं तो සතවර්ෂ ගණනාවක සිට උතුරු ඉන්දියානු සංගීතයේ ගායන ශෛලීන් රාශියක් කලින් කලට නිර්මාණය වී තිබෙනවා. එසේම ඒවා රසිකයන් අතර ප්‍රචලිත වුණා. ගීතමෙන්ම රාග විවිධාකාරයෙන් ඉදිරිපත් කිරීම ශෛලි වශයෙන් හඳුන්වනවා. බොහෝ ගායන ශෛලීන්ට ඒ ඒ දේශවල ජන සංගීතය ද්රුපද, දමාර්, ඛ්‍යාල්, තරානා, චතුරංග, සර්ගම්, ලක්ෂණ ගී ආදී ශෛලීන් හින්දුස්ථානි සංගීතය අධ්‍යයනය කළ උසස් වින්දනයක් ඇති අය රස විඳිනවා. අතීතයේ තිබූ සමහර ශෛලීන් දැන් භාවිතයෙන් ඈත් වෙලා. ටප්පා, තුම්රි, ගසල්, කව්වාලි, භජන්, කීර්තන්, කජලි, චෛති ආදී ශෛලීන් සාමාන්‍ය පොදු ජනයාගේ වින්දනයට පාත්‍ර වනවා. जिसकी आवाज में सिलवट हो निगाहों جس کی آواز میں سلوٹ ہو نگاہوں میں سب ایسی تصویر کے ٹکڑے सित तस्वीर के टुकड़े नहीं जोड़ा करते මෑත කාලීනව ಭಾರತයේ ඉතා ජනප්‍රිය ගායන ශෛලියක් ගසල්. එහි මහා ගායන පෞරුෂයක් ලබාගත් ගායකයෙකු පිළිබඳ චරිතාපදානය මෙන්ම ඔහු ගැයූ දහසක් ගී අතරින් කීපයක් අද ලලිත කලාලයෙන් ඔබේ වින්දනයට ඉදිරිපත් කරනවා. ගායන ශෛලිය ගසල්. උර්දු හා පාරසික භාෂාවලින් ගසල්ගේ රචනා වී තිබෙනවා. ඒවා ශෘංගාරාත්මකයි. පස්තෝ, රූපක්, දීප්චන්දි, දාදරා, කෙහෙර්වා යන තාල ගසල් සඳහා ප්‍රයෝජන කරගන්නවා. එම ගී ගයන්නා උර්දු හා හින්දි භාෂා පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත වන්නට ඕන. ඒ වගේම ගී පද නිවැරදිව උච්චාරණය කරන්නට ඕන. දැන් දැන් චිත්‍රපට ආශ්‍රිතවද ගઝල් ගී භාවිත කෙරෙනවා. ಭಾರತය පුරා ඉමහත් ජනාදරයට හා ගෞරවයට පාත්‍ර වූ මහා ගઝල් ගායකයා ජග්ජීත් සිං වශයෙන් හඳුන්වන්න පුළුවන්. සකුබසින් ජග් යනු ලෝකය, ජිත් යනු ජයග්‍රහණය. ඒ අනුව ලෝකය දිනූ තැනැත්තා යන්න අන්වර්ථ වනවා. ඔහු උපත ලැබුවේ ශ්‍රී නගර්හි. ඒ 1941 පෙබරවාරි 8 වනදා. උගෙනුම අවසන් කළේ හරියානා කුරු ක්ෂේත්‍ර විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා ගනිමින් ඔහු මූලික සංගීත අධ්‍යාපනය ලැබුවේ පණ්ඩිත් ජගන්ලාල් ශර්මාගෙන්. පසුව සම්භාව්‍ය සංගීතයේ ඛ්‍යාල්, ධ්‍රුපද්, තුම්රි ආදී ශෛලීන් හැදෑරුවේ උස්තාද් ජමාල් ඛාන් වෙතින්. 1965 දී බොම්බායට පැමිණි ජග්ජිත් සිං වෙළඳ දැන්වීම සඳහා පසුබිම් සංගීතයෙන් ගායනයෙන් සහභාගී වුණා. විවාහ මංගල උත්සවවලදී ගායකයෙකු ලෙස කටයුතු කළා. 70 දශකයේදී ඉන්දියාවේ ගසල් ගායනයේ ආධිපත්‍ය දැරුවේ නූර් ජහාන්, තලාත් මොහමුද්, බෙගම් අක්තාර්, මේදි හසන් යන කලාකරුවන්. මේ අය අතරට ජග්ජීත් සිං පිවිසුනේ HMV තැටිවල Unforgettables නමින් ගීත ඇල්බමයක් එළි දක්වමින්. මේ ඇල්බමය එකල තිබූ ගසල් ගී රටාවට අලුත් අර්ථකථනයක් දුන්නා. ඒ ගී ಭಾರತೀಯ සම්භාව්‍ය සංගීතයේ ඡායාව ලබා තිබුණා. मैंने दिल से कहा میں نے دل سے کہا ہے دیوانے بتا میں نے دل سے کہا ہے دیوانے بتا جب سے کوئی ملا تو ہے کھویا ہوا یہ کہانی क्या सिलसिला کیسا یہ گیت ہے کیسا یہ ساز ہے کیسی یہ بات ہے کیسا یہ رات میرے دل نے کہا جب سے کوئی ملا چاند تارے پزا پھول بھولے بابا یہ حسین وادیوں نیلا یہ آسمان سب ہے جیسے نیا میرے 969 දී චිත්‍රා සමග විවාහ වූ සිං සාර්ථක අඹුසැමි ගීත එකතුවක්ද ඉදිරිපත් කළා. Ecstasies, A Sound Affair, Beyond Time යන ගසල් ඇල්බම් ජනාදරය දිනාගත්. මේ දෙපළගේ අවුරුදු 24ක් වූ විවේක් පුතු රිය අනතුරකින් මිය යෑම ඔවුන්ගේ සංගීත දිවියේ කඩා වැටීමකට හේතු වුණා. ඉන්පසු සම්වන් සම්වයා නම් වූ දෙදෙනා එක්ව ගායනා කළ යුගල ඇල්බමයෙන් අනතුරුව චිත්‍රා ගායන දිවියට සමුදුන්නා. එහෙත් ජග්ජීත් බලාපොරොත්තු සොයා යමි දැක්ම මිරිඟුව ආදී ඇල්බමත් උර්දු වශයෙන් සජ්දා නොහොත් දානය නම් ලතා මංගেশකර් සමග ගැයූ ඊළඟ එලි දැක්වීමත් සම්භාව්‍ය ඇල්බමයක් වුණා. السماوات You. چہرا پڑھا کرو یہ کچہرا پڑھا کروں ہے یہ کون اتنا قریب ہے یہ کون مت کری සිංගේ නව ක්‍රම ගසල් ලෝකය නව නැම්මකට යොමු කළා. ඔහු ගසල් රාසියක් ගැයුවේ පංජාබි බසින්. ඒ වගේම මිර්සාර් කාලිබ්, අමීර් මීනායි, කෆීල් අසල්, සුදර්ශන් ෆාකීර්, නීදා ෆස්ලි නම් කවීන්ගේ කෘති ඔහු යොදාගත්තා. 980 ගණන්වල තිරගත වූ ප්‍රේම් ගීත් ආත් සාකී සාත් ආදී බොලිවුඩ් චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙස ගී ගැයුවා. පසු කාලීන නිර්මාණයන් වූ මරාසිම් මුහුණට මුහුණ ආයේනා ආදී වාංමාලා හා මාධුර්ය ඉතා උසස්. शाम से आँख में شام سے آنکھ میں نمی ہے آج پھر آپ کی ہے شام دفن کر دو ہمیں کہ سانس ملے دفن کر دو ہمیں کہ سانس ملے نبز کچھ دیر سے नब्ज कुछ देर से थमी सी है आज फिर आपकी कमी सी है ජග්ජිත් සිංගේ සියලු ගසල් වල ආදරය ගැන යම් සඳහනක් නොවුනාම නොවේ. ඔහු කතා කළේ ආත්මයටයි. දිල්කහීන් හෝෂ්කහීන් යන්නෙන් කැපී පෙනෙන්නේ ආදරයෙහි පවිත්‍ර බව ආශාව ඉක්මවා යන බව සිංගේ බොහෝ ඇල්බම් වල හැඳින්වීම ඉංග්‍රීසි බසින් යොදා තිබෙනවා ඔහු ගසල් වලට අමතරව Hindu බසින් භජන් හා සීක් ගුර්හානි ගීත සම්පාදනය කොට ගායනා කළා මාහාරේ ක්‍රිෂ්ණා, හේ රාම්, හේ රාම් ආදිය ඔහුගේ ඉහත සඳහන් වූ සියලු ඉදිරිපත් කිරීම සඳහාද ಭಾರತ මාතාව ඇයගේ ඉහළම සම්මානය වන පද්ම භූෂණ සම්මානයත් ජග්ජීත් සිංට හිදුවා. तुमने दिल की बात अपना නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිම්බලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල